හරියටම මේක උගන්නන්න හදන්න පුළුවන්. කල්බදු ක්‍රමයට ණයක් කරගෙන බිස්නස් එකක් කරලා ඒ බිස්නස් එක හරිය ගියාට පස්සේ ඇති වෙන ඒකට කියනවා අනන සුඛය කියලා. ණයක් ඇති කරගත්තා පස්සේ මේ මනසට ලොකු වගකීමක් තියෙනවා. බිස්නස් එක සාර්ථක කරන්න ඕනේ පොලියත් එක්ක ලාභිකුත් උපයාගෙන දඹ දරුවන කන දෙන්න.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 ණය නැති සුඛය එක පැත්තකින් ලබනවා අනිත් පැත්තකින් අනා ගන්නවා වැඩි. අනාගතතර පස්සේ හම්බ වෙන්නේ. දැන් තියෙන්නේ ඔය බුදුජානනාංශයේ ඉල්ලපු ක්‍රමයක්. මේ කියන්නේ බුදුහාමුදුරගේ සද්ධාව. බුදුජාන වහන්සේගේ තියෙන සද්ධාව තමන් අරගෙන වැඩ කරනවා තමන් තුළ සද්ධාව පහළ වෙනකම්. බුදුහාමුදුරගේ සද්ධාව 100%ක්ම ගෙවන්න ඕනේ. ගෙවලා තමන්ගේ සීලයේ කෙරේ අවික්කප්පසාදේ පහළ වෙච්ච දවසට කියනවා සෝවාන් වුණා කියලා. එතකොට එන සුඛය බුදුජාන වහන්සේට වැඳිලිම් පිසිල්ලෙන් එන සුඛයට වැඩිය බොහෝමත්ම වැදගත්. එතෙන්ට එනකම්ම බුදුහාමරගේ සුඛය තමයි නැත්නම් බුදුජාන වහන්සේ මේ ණයට ගත්ත සද්ධාවකට ප්‍රසාද සද්ධාව කියලා කියනවා. ඒ වෙනත ඒකට මතු පිට අමූලික සද්ධාව කියලා කියනවා. ඒ නිසා අද සිංහල බෞද්ධය තුළ තියෙන මේ සද්ධාව බුදුරජාණන්සේ දීපු ණය තමයි. ණයට අරගෙන ඒගොල්ලෝ අනන සුඛය තියෙන්නේ. අනනවා තියාගෙන. කිසිසේත්ම දන්නේ මේ සද්ධාව Taman තුළ පිහිටව ගන්න ඕනේ. ඒ වෙනත මේ ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාහපාටපත් කරගන්න ඕනේ.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 ඊට පස්සේ මේ මිනිස්යාට පෙට්‍රල් ඉතුරු කරන්න ඕනේ. වාහනේ අප්ප ගන්න හොඳ නෑ. වාහනේ ගෙවෙන්න වැඩ කරන්න හොඳ නෑ කියලා කියන්න ඕන කම නෑ. අන්නේ වගේ තමයි යම් කෙනෙකුට ඒ ඕකප්පෙන සද්දාව පහළ වුණා නම් ඊමසර මේ කාලසට අහන කරපන්. ඇඟලෙඩ කරගන්න තු හිටපන්. ඔළුව ලෙඩ කරගන්න ඕටපන් කියලා කියන්න ඕනේ නෑ. ඒ මිනිස්සු දන්නවා මේ අමාරුවේ යන්තම් ෆිනාන්ස් එක ගෙවගත්ත විතරයි. දැන් මේ වාහනේ වැඩ ගන්න ඕනේ. මේ වැඩ ගන්නකොට වාහනේට ආදරේකුත් නැහැ. ගණ්ඩ හරිය වැඩ හොඳටම ගන්නවා. හැබැයි කඩා බිඳ ගන්න, හප්ප ගන්න.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 පැනලි වල දැන් දන්නවා දැන් තියෙන්නේ මේ දැනගත්ත දේ සාක්ෂාත් කරගන්න. මේ බුද්ධියට සින්න කරගන්න එක. ඊට පස්සේ යා ඒකට මහන්සි වෙනකොට කවුරක්වත් පිටිපස්සේ කෙවිතක් තියාගෙන සිටින් ඉඳී මේ කාලසටහන කරපන්. එහෙම කරන්න වෙනවනම් යා තාම ෆිනෑන්ස් එක ගෙවලවත් නැහැ. අනන සුඛය කියලා එකට මා ප්‍රාණායන්නයි දන්තද නායන්නයි දෙකක් තියෙනවා. ඒ අනන කියනකොට මම හිතන්නේ ණය ගත්තා කියන එකට මහ ප්‍රාණ මේ මූර්ධ දිනායන්නේ ඉන්නේ අනිකලට නියන්න ණයන්නේ තුඟාක් යෝගාචර නිකන් ණයන්නේ තමයි වැඩ කරන්නේ. ඉක්මනට හම්බෙච්ච නිසා භාවනාවට බහිනවා.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 අනන සුඛේ එනවා. ඒකට දන්නවා මම දැන් ණය ගෙවන්න දන්නවා. එන පව් එනවා මයි ළඟට මම ගන්න ඇඟට. මම ඒ වෙනකොට මගේ ඉරියව්වට ගන්නවා. මගේ අරමුණට ගන්නවා. තාම හැබැයි ඒක අත්දකලා අත්පින්දලා සාක්ෂාත් කරගන්න හැබැයි කරන කරන වාරේ මේක ඉස්තර වෙන්න පටන් ගන්නවා.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 අපි නිකන් හිටියොත් මැස්සොයි පිස්සොයි පිහට්ටොයි යෝගේ වහනවා. ඇහැපු ගමන් ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ අපේ දුර්ලභම බලන. අපි තමන්ගේ කාලසටහන ප්‍රසිද්ධ කරලා මෙන්න මෙහෙමයි කරන්න කිව්වොත් ටික කරදර කරලා බලන්න. අහන්න බෑනේ මනුෂ්‍ය කොච්චර කෙරුවක්වත් වැඩනේ. ඒකට එන්නේ නැහැ. ඉතින් නම් හිතනම් මොන විදිහෙන්වත් කරන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ ටික කරන්න පුළුවන් වෙන්න තමයි අපි ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙන්නේ. ඒ වුණත් කාලසටහන් තාම නැහැ. මේ පිස්සු පිහාටොත් එක කතා කර කර කෝටි කඩේ ගත කරනවා නම් මේ මිනිස්සයත් වැඩි අදහසක් දෙනවා. ෆිනෑන්ස් එක ගෙවා ගන්න හම්බ වෙන්නේත් නැහැ. අනන සුඛේ දන්තද නයන සුඛේ තමයි හම්බ වෙන්නේ. නිකන් අනනවා. වැඩ අනනවා. හැබැයි පෙනී හිටිනා පැවිද්දෙක් වගේ. පෙනී හිටිනා යෝගාවචරෙක් වගේ. ඉතින් ලොකු සාන්ති කිව්වේ ඌ එලවන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ නිකම්ම තල්ලු වෙලා. ඒගොල්ලන් ඉන්න බෑ. මේකේ ඉන්න බෑ. මොකද ටික දවසක් යනකොට ඒ ചാටුව, ඒ ෂටගති, මායාවී ගති අසත්පුරුෂයන් විසින්ම හෙලි දක්වනවා. සත්පුරුෂෝ එළියන්නේ එළියන්නේ ඒක පෙන්නන්නේ. සත්පුරුෂයා තමන්ගේ වැඩක් බලා ගන්නවා නිතරම තමන් දීක යෙදිලා ගත කරනවා කම්මාරාමතාවේ නෙවෙයි. යෙදී ගත කරනවා මේ අසත්පුරුෂ සංසේවණේ අයින් කරන්න.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 ඒ කියන්නේ බුදුරජාණන්සේගේ ආර්ථික ක්‍රමය සමහරු කියනවා හිටියානම් අපි ලාල්ලේම කියනවා මම ওই කොච්චර තිබ්බත් බුදුහාමුදුරු හිටියානම් මේ රටක් පාලනය කරන ආර්ථික ක්‍රමය අහගන්නවලු බුදුහාමුදුරන්ට. කවුරුත් ඉඳලා අහලා නැහැ අපරාධය ඒක නිසා බුදුහාමුදුරු දන්නවලු කියලා නැහැ. මේ කියලා තියෙන තැන තමයි. කෙනෙක් ආර්ථිකව සමෘද්ධ වෙන හැටි මේක නෙවෙයි බණ මේක නිදර්ශනයක්. ඊට පස්සේ හරියට කෘෂිකර්මෙන් නිදර්ශනක් තියෙනවා. හරක් පාණේ වගේ දසකටක් තියෙනවා. මේක ඊට වැඩිය එහාට ගිය කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක්. කියන්නේ ප්‍රාග්ධන ආයෝජනයක් ගැන කතා කරනවා. දැන් තියෙන කල්පතු ක්‍රමයත් ඕකම තමයි.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 නිසා කවුරුත් වෙනස් කරන්න යන්න එපා. වෙනස් කරන්න යනවනම් බුදුහාමුදුර ලොකු සාංශේ පෙට්ටියට දාලා ලොක් කරලා තියෙන්නේ. මේක අත තියන්න තියලා නැහැ කාටවත්. දැන් පුළුවන් නම් කරපන්. දැන් නම් විසි වෙනවා. ආයේ කවුරුත් විසි කරන්න ඕනේ නැහැ. විසි වෙනවා. ඒක නිසා මේ බුදුහාමුදුරුත් කිවි දිනචරියාව දිනචරියාව කියන්නේ ධම්මා ආජීවය ආජීවෙන් නඩත්තු කර ගන්න දන්න කෙනාට ධර්ම ආරක්ෂාව තියෙනවා ආජීවයක් නැහැ කියලා කියන්නේ පිටකොන්දක් නැහැ අවස්ථාවාදී ඒකට ෂටගති මායාවී ගතියට එන්න පටන් ගන්නවා ඒ නිසා මේ ලොකු ස්වාමීන් වහන්සේ දීපු කාලසටහනමයි සාරුවඥා කාලසටහනක් කියලා ගන්න නරකයි. නමුත් Taman දිනචරියාවකට වැඩ කරන්න පටන් අරගත්තොත් ඒකෙන් පේනවා ඒකේ නා චන සම්පත්‍ය උපේලා තියනවාද? manussත්ත්ව ප්‍රතිලාභේ දාන්නවද? සාසන සම්පත්‍ය දාන්නවද? ඉතින් ඒක තෝග වශයෙන් හිතන්නත් වෙනවා. ලොකුමලා දිනචරියාවකට වැඩ කරයි මුළු රටම මේ ලොකු හාමුදුරුවෝ කියපු නිසා කරයි කියලා ඒ කවදාකවත් වෙන්නේ.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 මගේ මාසෙ පඩියකටත් වැඩි මාස දෙක විතර පඩියක් ඒක ගන්න. ගෙවට පස්සේ මේ බැංකුවේ වැඩ කරන එකට ඒකේ ගාණක් නැහැ නේ. ඊට පස්සේ ඇයි ගෙවන්නේ කියලා. කියන උදාන්නව කොහොමරක්වත් ගෙවන්නේ නැහැ. ඊට පස්සේ මම ගොනා ඉතින් මට මේ සල්ලි වලින් වැඩක් උනේ නැහැ මට.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 එහා මේ මේ <clears throat> ණය ගත්තයි කියලා ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක හරියට කියනවනම් සරුවච්චන් වහන්සේ කෙරේ තියෙන සද්ධාව ලැජ්ජාවට වෙන්න දෙයක් නෙවෙයි. ඒක හැබැයි ඒ ජීවිතය ඇතුළත ගෙවන්න. මේ ජීවිතෙම ගෙවනවා. ගෙවනවායි කියලා කියන්නේ Tamange භාවනාවේ මූල කර්මස්ථානේ අඳුරනවා. කරදරයක් වුණොත් මෙතෙන්ට හිත තියන්න ඕන කියලා තන දාන්න. ගෝචර භූමියේ දාන්න. ക്ഷേම භූමියේ දාන්න. නිරාමිෂ තන දාන්න. නිර්ලෝ නිර්මල තන දාන්න. අනේ දන්න කෙනා ඉතින් බුදුහාමුදුරුවොත් එක්කම තමයි ජීවත් වෙන්නේ. පව් කරන්නේ නැහැ, හිත පිට යන්නේ නැහැ කියලා එකක් නැහැ යනවා.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 නමුත් ප්‍රත්‍යක්ෂ ඥානයත් එකම පිටිපස්සෙන් තියෙනවා. දැන් ආනාපානෙ නැහැ. නැති බව දැනෙන්නේ වැටහෙන්නේ ප්‍රත්‍යක්ෂයට නෙවෙයි. ආනාපානයේ ඇති බවට දැනෙච්ච කරුණු වල අභාවය නැතිකම ඒක චින්තාමයයි. නමුත් ඒ චින්තාමේ ප්‍රත්‍යක්ෂයෙන් ඔපවැටිච්ච එකක් නිසා ඒකේ තියෙනවා විපස්සනා කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන්ගේ අභාවය තේරෙනවා.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 අන්න ඒ කෙනාට වෙලාවක් තියෙනවා. මම කත කරපු ටිකෙත් යම් සාර්ථකත්වයක් තියෙන ඉස්සරහට වගකීම් භාරයක් තියෙනවා. දැන් වර්තමානයේ ඉඳගෙන මට මේ පේන දේ කියන එක ඒක ආර්ය ව්‍යවහාරයක්. මෙච්චරයි ලෝකේ තියෙන කිසිම කෙනෙක් කරන්නේ හැම කෙනාම අතිශෝක්තියක් කතා කරන්නේ. හැම කෙනාම අව탁සිරුවක් කතා කරන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. ඒක උනානම් නිවන් කියන එක ඇත්තට අමාරුත් නෑ. ඒ ඒ කටයුත්ත සිද්ධ වෙනවා නම් ඒක ඉතින් පටිසම්භිදා ලාභය කියලා කියන්නේ ඕකට අත්ත ධම්ම නිරුත්ත ප්‍රතිබහන කියලා වෙච්ච දේ වෙච්ච හැටියට කියන එක. නමුත් දැන් කමඨාන් සුද්ධ කරනකොට ඒකට පොඩි ඉඟියක්, ඊට පොඩි ඌරුවක්, පොඩි නැමියාවක්, නෙත්තියක් හම්බ වෙනවා.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 ඉතින් වෙලා තියෙන මේ අභව ප්‍රඥප්තිය අපි අත්දකලා තියෙන අඩුයි. ඒක හැම වෙලාවෙම කොරයි. ඒක හැම වෙලාවෙම මේ පෝෂණය ලැබිලා නැහැ නියමිතව. අපි සටන් කරලා තියෙන ආස්තික ප්‍රඥප්තිය. ස්වභාව ප්‍රඥප්තිය. ඉතින් මේ අභව ප්‍රඥප්තිය ගොඩාක් වඩන්න කියනවා මුලින්. සමබර වෙනක හැබැයි අභව ප්‍රඥප්තිය නිවර නැහැ.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 එක්ක බාහිරින් එන්න ඕන අපිට විධානයක් එක්ක ඇතුලෙන් එන්න ඕන. නමුත් ਸਰවචනanse පෙන්නනවා භවය කියලා කියන්නේ ඇතුළත පිටත දෙකම විධාන නැතුව පැවැත්මක් තියෙනවා. අන්නේ පැවැත්ම තමයි කෙලෙස අඩුම තැන. පිටින් විධානය කරලා කෙරුවත් කාය වචී සංකාර බාටපත් වෙලා පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා ආනන්ජාභි සංඛාර වෙනවා.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 100ට ගානක් තේරෙනවා. හැබැයි ඒ තේරෙන එක හරිම නීරසයි. හරිම කම්මැලි. ඊට වැඩිය හොඳයි මයිකල් ජැක්සන්. ඒව නැත්නම් මාන්නි පොන්සේක ගාමිනි පොන්සේක හොඳයි. මොකද ඒගොල්ලෝ පුම්මනවනේ. ඒගොල්ලෝ මේ අංග භූෂණය කරනවනේ, පරිස්කාර භූෂණය කරනවනේ. ඉතින් ඒකටනේ අපි දුවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ චේතනාවක ඇතුළත ගත්තත් පිටත ගත්තත් ඉති අජ්ජත්තං වා කායි කායනුපස්සී විරති බහිද්ධාවා කායි කායනුපස්සී විරති කියලා ඇතුළත චේතනා නිසා කය නලියන නලියවිල්ල බාහිර විධාන නිසා කය නලිය නලියවිල.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 ඔව්. මට උන් දෙපන් කරනවා. වේදනාවත් ඔව්. මට උන් මම සැප විඳිනවා. ඒකට මම මහන්සි වෙනවා. මට උන් නැද්ද දුක මම නැති කරනවා. සංඥාවත් ඔව් මට රුචි දෙන්න මම අවල් හාස්‍ය කරනවා. ඕන නැති මම අයින් කරනවා. සංස්කාර උඹට ඕන වෙන දේ කරන්න ඔව්.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 ඔබ බාරගත්ත දවසේ ඒත් ශිල්ප කරයි, සල්ලි හම්බ කරයි. හැබැයි ඔච්චර නටන්න ඕනේ නෑ. ඕක බාරගන්නේ දෙකයි වෙලා තියෙන්නේ. නිසා කාටවත් නැතිකම නෙමෙයි තියෙන්නේ. දීපු තෑග්ග බාර ගන්නවා. අපිට තෑග්ග නිතරම දෙනවා. හතරමා ධාතු නිතරම කියනවා මේක බොහෝ ශීක්‍ර වෙනස් වෙනවා කියලා. හතරමා ධාතු නිතරම කියනවා වෙනස සැපේ පිණිස නෙවෙයි වෙනස් වෙන්නේ කියලා. පාලනයෙන් ගිලිහෙන තැනට. ඉතින් ඒක බාර ගන්න නැති නිසා අපි ආ තාම යුද ප්‍රකාශ කරන්නේ නෑ නෑ. මම කොහොම හරි මේක හදනවා. මම කොහොම හරි මේක සකස් කරනවා කියලා.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 භවය වචනේ තමයි ස්වභාව. ස්වභාවයෙන් තමයි භව කියන වචන ඇවිල්ලා තියෙන්නේ. ස්වභාවයට තියෙන තව එක වචන ගති. ඒ ස්වභාවයට අනුව ජීවත් වීම තමයි ටාවිසම් කියලා කියන්නේ. තතතාවය කියලා බුදුහාමුදුරේකට කියලා තියෙනවා. පොඩි ළමයා ජීවත් වෙන ස්වභාවයට අනුව. අංශභාග මිනිස්යාගේ පාලනය කරගන්න බැරිය අංශේ ක්‍රියාත්මක වෙන ස්වභාවයට අනුව.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 අනාත්ම භාවය මේ පරාදයක් විදිහට බාර ගන්න. ඒ නිසා ධර්මයේ කියනවා අපිට හැම වෙලාවෙම කියන හැම වෙලාවෙම අපි හිතන ඕටික කියන්න එපා ලැජ්ජයි. මට ඕනේ ටික කියන්නකෝ. ඉතින් මම මේ ස්වභාවය පැත්තක දාලා අස්වාභාවික දේවල් කතා කරනවා. ගතිය පැත්තකට දාලා අවජාතක ගතිය එලි කරනවා. ඉතින් ඒක තමයි පෘථජ්ජනයේ ගැටි හැම වෙලාවෙම අර රබර් බෝලේ වතුර යට තියෙන එකක් කියලා පෙන්වන්න හදනවා. අත දාලා මිරිකගෙන අල්ලගෙන ඉන්න වතුරට තියන ඕම් බලපන්. වතුරේ ස්වභාවය වතුර දියට ඉන්න පුළුවන් කියනවා. රබර් බෝලේ. මොකද එයා දන්නේ අතහරපු ගමන් උඩ එනවා.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 අන්න ඒක දිහා පිට කෙනෙක් බලනවා වගේ බුදුන් බලනවා වගේ බලාන හිටියොත් ඒකත් නිවනම නෙවෙයි මේකද ඉල්ලන්නේ තව භවයක තව උප්පත්තිය කියලා ඔකද ඉල්ලන්නේ කොහේ කිරුවත් ඔච්චරයි ඒ නිසා දැන් බැරි නම් හෙටත් බෑ කියලා ආය භවයක් පතන එක නතර වෙනවා භවයක් පතනවා නම් ඒ මනසට පණ තිබුණත් එකයි නැතත් එකයි ගහකොලේ තියෙනවා ගති. ඒ ගහකොලේ වුණත් ඒ මේ මූලද්‍රව්‍ය වැඩ කරන්නේ යට ආවේනික චරිත ලක්ෂණයක් ගන්න. මේ මිනිස්සයා විතරයි ආරූඪ චරිත ලක්ෂණකින් කටයුතු කරන්නේ. අනිත් ඒවාගේ ආරූඪයක් නැහැ. ප්‍රകൃතියට වැඩ කරන්නේ. නමුත් ඒගොල්ලන්ට ප්‍රകൃතිය දැනගන්න විදියක් නැහැ. ඒක ਸਰවචන්සේ දේශනා කරනවා පොඩි දරුවෙකුට කෙලෙස් නැහැ.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 ඒ නිසා තවදුරටත් මේ පාර දිගේ මේ යන්න යනකොට මේ සංස්කාරවල ගති ස්වභාව තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙයි ඒක අතහැරියට පස්සේ ඕටෝ පයිලට්ින් දාන්න පුළුවන් ගතියක් එනවා යම් කිසි විශ්වාසයක් ඇති වුණාට පස්සේ ඒ අදිමොක්කේ පහළ වෙන්න ඕනේ පෙරදක්ම පහළ වෙන්න ඕනේ. ඉතින් ඒකටයි මේ පාර කැපීගෙන යන්නේ අත්දැකීම් අධිකමයි තියෙන්නේ දිගට කරගෙන යන්න කියලා තමයි මතක් කරන්න තියෙනවා. මේ විජේට හම්බුණාද දන්නේ නැහැ කමටහන් සුද්ධ කිරීමේ අපේ සම්පූර්ණ වார்த்தාව. ස්වාමීනාත් ඒ වார்த்தාව හම්බුණා ඒක එඩිට් කරලා තියෙන්නේ මම අපේ මෙහි ඉන්න කීප දෙනෙකුට එඩිට් කරපු එක පොඩක් බලන්න කිව්වා ඒක හම්බෙලා තියෙන්නේ අද රෑ ගුවහාට ඊමේල් කරනවා අපහු.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 නරමුණු දෙක අතරේ ගෙවිගෙන හිස්සෙන් ශබ්දවල ශබ්දවල පවතින එක දිගට පවතින ශබ්දය කියලා කියන්නේ එක දිගට පවතින හිස්සෙන් ගොඩක් සාමාන්‍ය සසංගම සංධානයකට සපන් කරනකොට සමහරවල් සාකච්ඡා කරන සංසාරයේ විවිධ කතියෝ හිස්සෙන් ගොඩක් ගන්න කතා කරනකොට ඒකතරේ අදහස් වල දාන්න තුන දැක්කොත් කිව්වොත් ඒ හිස්සෙන් වල තේරුම් ගන්න ඕනේ හිස්සෙන් ගොඩක් ඒ හිස්තැන් ගොඩක් කියන එක නෙවෙයි සම්මත ගැටලුව තියෙන්නේ. දැන් අනිත් තැන් වලදී ඔය වගේ මේ හිස්තැන් දක්වා දකින්න එක දරන්න පුළුවන්. මෙතෙන්දී මෙතන තමයි මෙලිටේකින් කපනවා කියන්නේ මේවනේ. කම්පණි එක දරන්න තමයි මම හන්නේ ඒ ඒ ඒ හිස්තැන් විතර කියන දරන්න තමයි. ඒ හිතට කියන අපිට ගණන් සර් කෙඩුවේ කල්ලාලේ රේඛාවක් හදලා අඛණ්ඩව පවතින ලක්ෂපත රාශියකගේ ගමන රේඛාවයි කියව. අපි හොල්ම. තිත් ගොඩක් තමයි රේඛාව කියන්නේ. තිත් ගොඩක් කියලා කියන්නේ හැම තිත් දෙයක්ම ඉරක් තියෙනවා. ඩොට් මැට්‍රික්ස් printer එකක් අරන් බලන්න. කවදාකවත් ඉරක් නැහැ ඒකේ තියෙන තිත් පෙළක් තියෙන. ඒ තිත් පෙළ ඉහාට මට හැඩගැස්සම එකට අයන්න කියනවා. මේකට රායන්න කියනවා.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 රයන්න රයන්න වගේ එකක්. නැත්නම් ටයන්න ලියනවා මේ විදිහට. ඒක ලහනවා මේ ගැන මේක කිය මොකද්ද කියලා. ඉතින් අපි අපිලා මේක ඇතුළ මේක පිට කියන්න. ඒකෝට මේ කට කට ඇරලා තියෙන තැන ඇතුළ පිට කොහෙද තියෙන්නේ? මේ ප්‍රසිද්ධ කොහාන් එකක් මහායාන බුද්ධ ආගමේ මේ වගේ රවුමක් අඳිනවා කට ඇරිච්ච රවුමක්.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 කවදා හෝ ඒක ලොකු කරලා බලලා මේ චිත්‍රාශියක් තියෙන කියපු දවසේ ඌට පේන මුළු භාෂාවම මුළු අකුරු මුළු චිත්‍ර මුළු රේඛා ගණිතෙම තිත් ගොඩක්. ඉතින් ඕකේ කියනවා ඒක ඉවරලා නරි රිලෙවෙකට කම්පියුටරයක් උඩ උඩ පනින්න දුන්නොත් කොයි වෙලාවක හරි E mc2 කියලා වදින්න ඉඩ තියෙනවා.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 <laughs> ඒ වගේ අපි හැමතැනම තිත් ටිකක් ගහලා තියලා ගියොත් එක්කනයිල කියපන් කිව්වොත් දාර්ශනිකයෙක් ඇවිල්ලා කියයි අම්මද බොල මීයා කනම් පොරක් තමයි කියලා. මූ අර හොඳ හොඳ කතාවක් තියෙනවා මේ භාවචිත්‍රයක් හම්බ වහන්තානේ කතාවයි. චිත්‍ර මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න එකේ.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 ඒ ඒ තිත් ටික ගිහලා වෙන තරඟ පහළ වෙනකොට කියන ඔන්න ඉර්ධියෙන් පහළ වුණා වගේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ ටික එකතු කරලා හදාගන්නේ කණ්ඩෝ නැවට තමයි. අපි මේ එක එක දේවල් එක එක සටහන් දීලා අල්ලගන්න තමයි කණ්ඩෝට. කබරගෝයා කරගන්න. ඒ නිසා සද්දයක් ඇහුවත් වේදනාවක් ඇහුවත් ඒක ඔක්කොම ප්‍රේමදාස මන්තගේ පූට්ටු ගෙවල් වගේ දේවල්. පුටු කරලා හදන්නේ කෑලි කෑලි හදලා තියෙනවා. ගෙනල්ලා හයි කරපුවාම මේක ගෙයක්, මේක කාමරයක්, මේක හෝල් එකක්. ඉතින් කොහොමද කොහොම හරි පැද්දාගෙන ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඌට නමක් දෙනවා මෙයා පුදුම නිර්මාණ ශිල්පේ මේ මේ ප්‍රිකාස් ටික හදලා දුන්නා පස්සේ Tamanට ඕන දේ හදාගෙන ඒකෙන් ඉතින් අපි අර හදපු මූලික ඒක ඒකක හදපු නැති ස්තුති කරාට ඒ Tamanට ඕන දේ තමයි හදාගන්නේ.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 අපි මේ කූරු කෑරියකට කරලා සෙල්ලංගයක් හදනවා අලකොල වහලා. ඉතින් ඕක හුලඟක් ආපම කැඩෙනවා. ඉතින් ආය ඕකට මැරෙන්නේ. සෙල්ලංගේ හදනලා මේක නිත්‍යයි කියලා හිතාගත්තොත් කඩන එක වසලෙක් වෙනවා. කඩන එක ගහලෙක් වෙනවා. ඒ කැඩෙනවා. ඉතින් ඒ නිසා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදාන්නේ? ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ඉවිලා තැවෙන්නේ. ඉතින් ඒ නිසා මේ අල්ලගෙන බදාගෙන හිතාතේ මේ මේ නාඩගම අපි මේ වටේ රජ මාලිගාවක් හදානම රජ වෙලා ඇමතිවරු පත් කරගෙන නාඩගම ඔක්කොම නිකන් ඔය මේ පොඩි හැලහැප්පමක් කරනකොට එනකම් විතරයි ඊට පස්සේ භයානක ඔක්කාරයක් විතරයි.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 පොර කිනෝර මේ පොච්චර බයක් ඇති වෙනවා කියන්නේ. කවුරු හරි කිව්වොත් හිතන්න මොලේ ඉතාම සීක්‍රෙන් වෙන්න පිළිකාවක් තියෙනවා තාම මාස දෙකයි තෝ ජීවත් වෙන්න කියලා ඉවරයි. ඊට පස්සේ මාස දෙක ඉවරයි කියනකොටම ඉවරයි. <laughs> එහෙනම් තමන්ගේ හොඳම ප්‍රිය කෙනා පිළිකාවක් ඇවිල්ලා තියෙන කියලා කියන්න බෑනේ. මොකද වෙන්නේ කියලා බෑනේ. කන්න පුළුවන් ඊට පස්සේ. මොන රජසප දුන්නත් ඉවරයි. ඒක එනකන් තමයි නේ නටන්නේ. ආවට පස්සේ තේරෙයි අපෝ සාකි දැන් ව්‍යායාම කරන්න ඕනේ. දැන් පුත හෝල්ඩිස්ටික් ආහාර ගන්න ඕනේ. සීනි බස්සන්න ඕනේ. තව මාස දෙකයි තෝ හැඳි ගෑවෙනවා කොහොම කරන්නේ.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 තන්නේ කර ඔය බයට සිද්ධ වෙන්නේ බයෙත් මේ අපි මේ අතගාගෙන ඉන්න දේ අපි ඉන්නේ පෝරකයක් උඩ බව දන්නවනම් ඔය කොයිලා හරි කැඩලා වෙන් වුණාට පස්සේ ලබස් කාලේ වැටෙන බවක් දන්නවනම් එහෙනම් අපිට මේ හැම වෙලාවෙදීම කාලා බිල්ල නටන්න බෑ.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 මේ පුංචි පුංචි දුක් මගහරින්න හදනයි කියලා කියන්නේ ඒ මනුස්සයා පැහැදිලිවම උගුරට උගුරට හොරා බෙදෙන්න හදන මනුස්සයෙක්. උඩ කවදාකවත් වගතුවක් වෙන්නේ බුදුහාමුදුරු දකින්න හම්බෙන්නේ නැහැ. සද්ධර්මයක් ඇහෙන්නේත් නැහැ. ඌ කරන්නම ෂටගතියක්. මායාවි ගතියක්, වංචනික ගතියක්. මොකද මේ කයට සැපදීමේ සූස්තියක්. භයානක සෙල්ලමක වෙදිලා ඉන්නේ. ඉතින් යා විතරක් නෙවෙයිනේ. ලෝකෙම එතන නිසා එමන්ස හිතනවා. ඉතින් ඔක්කොම සත්‍ය නම් ඉතින් ලෝකෙම බොරු කරන්න පුළුවන්. ලොකම බොරුවකයිද? ඉතින් අනෙක් මිනිස්සුත් එන සැප විඳින්නේ. මම මොකද වෙන්නේ? ටිකක් ඒගොල්ලන්ට වැඩි සැප හෙව්වොත් කියලා අපි අර හිතන දකින්න එක නතර කරලා තියෙනවා.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 ඒ නිසා මේක මේ සද්ධර්මය සෞඛ්‍ය මනසක් ඇති සෞඛ්‍ය කායක් ඇති මනුස්සයට සෙල්ලමක් සෙල්ලක්කාරකමක්. අර භයානක මනසක් ඇති ළඩ වෙච්ච මනුස්සයාට භයානක අභියෝගයක් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පුදුම තර්ජනයක් මේ අනිච්ච සංඥා. ඉතින් ඒක ඒ ඒකෙන් වරදවා ගත්ත නැත්නම් පටලවා ගත්තම කණ්ඩායම තමයි බෞද්ධය කියලා කියන්නේ. බෞද්ධය බුදුහාමුදුරුවෝ ඉෂ්ට කරන්න හදනවා. බුද්ධ ධර්මයේ ඉෂ්ට කරන්න හදනවා. ඒකෙන් මේ වෙනස් වෙන දේවල් ඉෂ්ට කරන්න හදනවා බුද්ධ ආගම කියලා. ඒක නිත්‍ය කරන්න හදනවා. ඉතින් මූලධර්මවාදයකට වැටිලා නැති කරන්නේ අනික් අය කියලා හිතලා අන්‍යාගම කරන එක රණ්ඩු වෙලා ඉතී පුදුමාකාර රණ්ඩුවකට කරා ඒ නිසා සද්දක හිතෙන් බලනවා වගේ රේඛාවක් කියන්නේ ලක්ෂපත රාශියක් කියන එක තේරුම් ගත්තා නම් ඔය කිච්චර අමාරුයි. අබැයි ඒක පිළිගන්න එක අමාරුයි මේ අත්දකින්න වෙලාවේ. අත්දකින්න වෙලාවේදී ඔක් කරගා තියෙනවා. බය වෙනවා. ආසස්තාවිනා අර කවුමස් සම්පූර්ණ කිරීම, ඉතින් සම්පූර්ණ කිරීම හරියට අභිධර්මයේ වගේ කියන කීවට පොඩ්ඩක් අතුලක් කරගන්න බොහොම තියෙනවා. සූත්‍ර පිටක කියවනකොට හොඳට පේනවා. මොන්සේ ආන්තිකව මොනක්වත් දේශනා කළේ නැහැ.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 මේගොල්ල හදපු රෙඩිමේඩ් පාරක් දෙන්න හදනවා. ඌව නැහැ. ඒක තියෙනවා නම් ඒක දේවවාදයක්. ඒක නිර්මාණවාදයක්. මේක මෙහෙම ගන්නෑ. මෙන්න මෙහෙම පාරක් තියෙනවා ඊටු ටික ඔබ හදාන ඵලයන් කියන ඒක මහායාන බුද්ධහම කියනවා කවුරු හරි මේ ගුරුවරේ මෙහෙම ඇඟිල්ල දෙකල ওই තියෙන හඳ කියලා පෙන්නුවාම ගෝලයේ ඇඟිල්ල කෙලවල වරක් කියනවලු බොරුනේ කියන්නේ කොහොම ඇඟිල්ල නැහැ හඳ නැහැ ඌ දන්නේ මෙතන ප්‍රොජෙක්ෂන් එක ගන්න හැටි ඒක ගෝලයා කරගන්න ඕනේ ගුරුනාශ කරන්නේ ඩිරෙක්ෂන් එක පෙන්වන එක විතරයි ඒ පාර දිගේ යන්න ඕනේ ඒකේ නෑ ඇඳපු පාරක් ඒ නිසා ඇඟිල්ල කෙලවට බලලා කියනවා ගුරුන් ආංශකේ තමුසි කිව්වට ඔය තිබුණා කියලා බලනකොට ඇඟිල්ල කෙලවට නෑනේ හඳ නෑනේ. ඇඟිල්ල කෙලවට ඩිරෙක්ෂන් එක විතරයි පෙන්වන්නේ. මේක පිස්සෙක් ගැහුවලු ටෝච් එකක් මේ මීදුමකට. මේ මීදුම් පාර හොඳට හිටියලු. මම අනිත් කාසේ වලු මචං ඔබ හොල්ලන්නේ නැතුව ටෝච් එක තියාගෙන හිටියොත් මං හන්දට නගිනවා කියලා ඔය බලන්න. ඊට පස්සේ කිව්වලු විශ්වාස නැහැ ඔබ ටෝච් එක ඕෆ් කරුවොත් මං යන්නේ කිව්වලු. නැත්නම් ඌට හිතෙනවා මේක දැන් කොන්ක්‍රීට් දාලා වගේ වාර පේනවනේ. මිදු මේ ගහපම ටෝච්. ඔබ විශ්වාස නැහැ නැත්නම් මම අනිවාර්යයෙන්ම අමුඩි ගහගෙන නගිනවා. මේ හඳට යන්න පුළුවන් පාර තියෙනවා කියලා. ඒ වගේ තමයි අපේ එදිනෙදා අපි කරන කියන වැඩ ඔක්කොම අපි ළඟ තියෙන මේ මතිමතාන්තර හෙලි කරන දෙයක්. ඒක නිසා හැම වෙලාවෙම අපි අංග සම්පූර්ණ නැතිවක් දැකම එක හදන්න හදනවා. එතන සංස්කරණය කියන්නේ. ඒක තියෙන විදිහටම තියක්. හැම එකක්ම කුණු වෙන මාර්ගේ ඒක ඇතුලේ තියෙනවා. අපි මේක නැති කුණු වෙන්නේ නැති වෙන්න කියන්න හදනවා. වෙනස් වෙන ක්‍රමයත් එදී පින් හත්තක් උඩට එනකොට පස්තියක් අරගෙන ඉන්නේ ඒක කුණු වෙන එක පස්වල තියෙනවා. අපි ඒක පින් හතට අයිති නැතියක් විදිහට අයින් කරන්න හදනවා. පින්සා අපි ජීවත් වුණාට පස්සේ මැරෙන්නේ නැති වෙන්න හදනවා. ලෙඩ නොවෙන්න හදනවා. ජරා නොවෙන්න හදනවා. කුරාන ජීවිතය කියන්නේ මොයි තුනේ එකතුවක් නේ. ජීවිතයත් එක්කමයි මරණ සාධකයේ හම්බ වෙන්නේ. ඉතින් ඒක බාරගත්තාම බාරගත්තයි කියලා කියන්නේ මේ මැරියම් මැරියම් කිය කියන එක නෙවෙයි.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 මොකද බෙල්ලේ ඔළුව තියෙනවා හෙල්ලේ කියලා. හයියෙන් මෙහෙම බැලුවොත් පාඩම අප්සෙට්. අම්බෝ විශ්වවිද්‍යාලේ යන්න මොනේ පිස්සු කවුද කියලා බලන්න. ඌ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පොත කියවන වැසිකිලි ඉඳගෙන. පතපැත හොදන්න යනකොට ඉනේ ගහලා තුන යතුරු වැටෙනවා මේක ඇතුළට. සිංක් එක ඇතුළට. දැන් ඇවිල්ලා කියනවා මචං අත දාලා ගන්නද මොකද වෙලා තියෙන්නේ? එහේ මචං යතුරු වැටුණා මේක ඇතුළට. මොකද ඒ සිංකේ කොටේ ඉඳගෙන පාත පොත පාඩම් කරනවා. ඉනේ යතුරු ගහගෙන ඉන බව මතක නැහැ. යතුරු වැටෙනවා සිංකේ ඇතුළට. සමාවත සයින්සෝට ගැලවිස් දැන්නේ. මම සිංහල වාදී කරනකොට නිමන්ත්‍රණය කලාගෙන මට ලොකුම අභියෝගයක් තිබ්බා. මම ඒකේ ගණ්ඩ විල තමයි නිවන්දනේ හැදිපි සාහිනාන්ත මම හොඳට ආරාගත්ත ගණ්ඩ ගාලා හැම හැම හැම කෙනෙකුටම ඒ බේරන්නේ සමතුලිතතාවය බේරන්නේ මොන හරි කිමිකල් එකකින් තමයි. ඒ තරම්ම કૃතිමයි. ඒ විශ්වවිද්‍යාලේ තියෙන එක අපේ එකෙක් හිටියා ඌ හැමදාම විභාගයට ඉස්සෙල්ලා ඇන්ටිබයොටික් සීරීස් එකක් ගන්න. උණක් කැම්බිරිස මොකක්වත් දෙන්න බෑ. ඒ විශ්වවිද්‍යාලේ ඉතෝනේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඉතින් ඒ පෙතිරි ගන්න ගහලා තමයි පාඩමට යන්නේ. ඔලුව කරකවලා තියෙන්නේ. කරවිලා තියෙන්නේ ලෙඩේ ඉන්නේ. එකෙක් ඒ පෙත්ත අයින් කරලා නිදි වේත් පෙත්තක් දාන්න. මේක පුස්තකාලය කියලා නිින්ද ගිහිල්ලා රෑ වහලා පුස්තකාලය. පහුවෙන්ද උදේම යනකොට අර සිකියුරිටි කාට්ටිය දොර අරනකොට මම එළියට එනවලු. නැගිටලා බලනකොට හොඳටම නිින්ද ගිහිල්ලා රෑ එකට විතර හැරලා තියෙන්නේ. හැන්දෑවේ 10ට වහන විශ්වවිද්‍යාලය. උදේ උදේ 8ට අරින්නේ නිින්ද ගිහිල්ලා. මට හැමදාම දානවා බෑග්ලින් වලට මම මල්ලිවේ මට එන අදහස් වයින්නස් ඔක්කොම තීරණය වෙන්නේ මම නෙවෙයි. අවුව ඔබලා බ්‍රෑන්ඩින් ගැන කතා කරාට පරණ කාලේ ගෝත්‍ර කියවන්ටත් බ්‍රෑන්ඩින් බ්‍රෑන්ඩ් නේම් එකක් තිබ්බා එක එක උන්ට අනන්‍යතාවයේ හැදුවල උන් තොප්පි දාන්න තිබ්බා උන් මාලා දාන්න තිබ්බා උන් අම්පල බං හිටිය කියන්නේ ඉංග්‍රීසි බ්‍රෑන්ඩ් එක එක තමයි ඔබලා මේ නිව් concept එකක් හදලා බ්‍රෑන්ඩින් ගැන කතා කරනවා ඔබලා බ්‍රෑන්ඩින් තිබ්බේදා බ්‍රෑන්ඩින් තිබ්බේ කියලා නෑ ඔක්කොකත් අලුත් දේවල් නෑ ඒ නිසා ඇත්ත එක අරලා බලන ඉන්න මනුස්සයට පේනවා මේ පේන දේ විතර නිර්මාණශීලීත්වය කොහෙවත් නැහැ. ওই නිර්මාණේ උගන්නන කිසිම තැනක නැහැ. උන් දන්නේ මොකද්දෝ තියරි එකක්. තීරයක කියලා කියන්නේ නිර්මාණවාද විනාශය. නිර්වාණ ඉස්තර කිරීමක්. නිර්වාණවාද නිර්මාණවාදය කියලා කියන්නේ හැමදේම අලුත් වෙන ගතියක් තියෙනවා. හැම දෙයකටම අලුත් වෙන. ඒක තමයි තිරිහංකම කියලා කියන්නේ. තිරිහං කියලා කියන්නේ තිරිසන් නෙවෙයි.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 මට ජනප්‍රියතාවයක් ලැබෙනවා කියනකොට අර එන ඩෝපමයින් එන්සයිම් එක ඒ මනුස්සයා නිතරම ඇලර්ට් එකේ තියනවලු. ඒ නිසා දුප්පතාට ඩෝපමයින් එන්සයිම් එකක් ලබන්න සත පහ දහයක් ලැබුණොත් ඇති. සාමාන්‍ය මධ්‍යම පුද්ගලයාට ලක්ෂයක් දෙයක් ලැබෙන්න ඕන. කෝටිපතියෙකුට කෝටි ගණක් ලැබුණොත් විතරයි ඩෝපමයින් එන්සයිම් එක.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 කියාපෑමනේ. ඒ කියාපෑම සඳහා කරන එක තමයි මදේ. නැත්නම් ප්‍රමාදේ කියලාත් කියනවා. මොකද අප්‍රමාදේ කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා මේ තියෙන දේ විතරයි කොහෙ ගියත් ඔච්චරයි. ඒකට සතුටු වෙච්ච කෙනාට ආයි කිසිම අභියෝගයක් නැහැ. කිසිම දැනක මවාපාන්න දෙයක් නැහැ. මේ දැන් චිත්තක්ෂණේ නැති කෙනා තමයි පරිශන කරන්නේ.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 ස්වභාවික ජීවිතය ගත කරනකොට ඒකට ලොකු පෞරුෂත්වයක් අපි නිතරම අපිට අදාළ කට්ටියකින් ලැබෙන මේ සුභාසින්තන ආශිර්වාද මැද තමයි මේ ශිෂ්ටාචාරය හැදලා තියෙන්නේ. මේ බුදුරජාණන්ස ඔක්කොම ලැබලා ඔක්කොම අතහැරලා දාලා උන්වහන්සේ තිබ්බ ලැබෙන්න ඕන නම් ගස්කොලෙන් උලික් ලැබෙනවා. පාර්ලිය යථාගෙමුත් ලැබෙනවා. වඳුරගෙත් ලැබෙනවා. හලක්කන්න බෑ. වමනාවෙන් ලැබුවා නම් ඒක තන්නේ කර සංස්කාරයක් ගෙවන්න වෙනවා. ඒ නිසා අපිට හේතු සම්පාදනය කෙරුවට පස්සේ ඵල ලැබෙනවා. එහෙම නැතුව හොයනේවට තමයි සූස්තිය කියලා කියන්නේ. මේ හැම හැම කෙනාම ඉන්නේ සූස්තිය. කවුරු මොන જાති කිව්වක්වත් සූස්තික ජීවත් වෙන්නේ අර කුඩු ගහන එක අවුගේ සූස්තිය නම දන්නවා. අනිත් ඒවා නම දන්නේ නැහැ. මේකම ඉන්නේ සූස්තියක අරු නම දන්නවා. ඌව හිරේ දානවා. දැන් ඒ සූත්‍රය සයිනස් පාවිච්චි කරන වෙලාවට තියෙනවා ගම්ස් වෙලාවක් විතර තියෙන්නේ. දැන් ධර්මය ස්වාමීන් වහන්සේ ඇඟට වැටුණාම මේ ඒක මේ ඒකත් සදා සොත්ති. හයි මොකද නා දුන්නොත් උඩ ලාඬු කුඩුවකට එකක් ඒක විතර එකක් නෑ මන් දැකලා නෑ. නොමිලේ ලැබෙන්නේ ලද්දා මුදාහනි බුති පුඤ්ඤමාන. නොමිලේ ලැබුණා වූ මේ නිබ්බුතිය පුඤ්ඤමාන දිගින් දිගට වර්ධනය කරගෙන යනවා. ඇබ්බැහියකට යන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන්සේට කියනවා උන්වහන්සේ ළඟට ගිය හැම කෙනෙකුටම වශියක් දානවා. දැම්මට පස්සේ මේ මනුස්සයා නිතරම නතු වෙනවා කියලා. උන්වහන්සේ කිට්ටුවට කවුරු හරි ගියොත් වශියට අහු වෙනවා කියලා. ඉතින් මේ නිකණ්ඨනාත පුත්තු කියනවා සීහ සේනාපතිට බලපන් උඹ සේනාපති වුණත් උඹ කනවා උඹ කියලා. නෑ වලක් අනේක වලක්වන්න බෑ. ඒක කියනවා යන්න එපා අහන්න. තුන් සැරයක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ බය වෙන්න එපා මම සේනාපති කෙනෙක්. ගියාට පස්සේ බුදුහන්සේ දෙනවා මුකුත් නැහැ වැටෙන්නම ගහලා මූ පහුවෙන්ද උදේ දාන දෙනවා බුදුහාමුදුරට ඉස්සරහ දොරෙන් යන්න කියනවා නිගණ්ඨනාථ පුත්‍ර පස්සේ දොරෙන් යන්න කියනවා ඊගාසේ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා ඔබට මම ඊයේ කිව්වනේ ඊට පස්සේ කියනවා ඒක නම් පුදුමාකාර සූස්තියක් ස්වාමීන් වහන්සේ මට පුළුවන් නම් අපේ සනුවරේ සේරටම දෙන්න ඒ තරම් වටිනවා කියලා.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 ඒ කට්ටිය විඳිනවා. මේ කාමභෝගීන්ට කරකොලත් ඇරිය වගේ කොහොමද මේ විවේකී ලබන්නේ? ඒක තමයි මේ සජාසත් රජුරවන්ට සර්වචනanse පෙන්වන්නේ. මේක සාමාන්‍ය ඵලයක්. ශ්‍රමණේකට හම්බෙන සැපක්. හැබැයි ඒක ලබන්න පුළුවන් වෙන්නේ ඒ කලාවට බලන කෙනාට විතරයි. හැම කෙනාටම ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක දෘෂ්ටි කෝණේ වෙනසක්.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 එනන්ත මේ කොවිදහාම්දුර පණිවිඩයක් කියන්නේ කියලා තියෙනවා සම්බන්ධ මේ ඉදම් කීක සම්බන්ධේ ඒ චන්ද්‍රිකාගේ ආ කිය. අතරසන්නාද කොල්දිසන්නාද දෙවිදලා දුරකට මේ දානකට ගියා දෙකම කලින් ඉන්නම් කියලා උත්සාහ කරන්න කිව්ව තාම ඉන්න බැරි වුණා. උන්වහන්සේ කිව්වේ කතරගම ඊටමක් හම්බලා තියෙනවා. වැවක් ඉට්ටුවක ඊගාට මාතර දිස්ත්‍රික්කයේ පොරපාලික තස්සේ හොයන්න දීලා තියෙනවා කියලා කිව්වා. තාම උත්තරයක් හම්බුනේ නැහැ කියලා කිව්වා. ඒක තමයි මහසේ මතක් කරන්න කියලා කිව්වේ. ඒතකොට චිත්‍රට පුළුවන් අහන්න චන්ද්‍රිකාගෙන් අරුණමට කතා කරලා කිව්වා චන්ද්‍රිකාගෙන් පණිවිඩය ගිහිලා ගිය පාර කතා කරපු වෙලාවේ ඒ කට්ටිය කිව්වේ මිදිගම ඒ නිසා චිත්‍ර මේක කෝඩිනේට් කරනවා දෙනවා. චිත්‍ර දැන් කොවිද හමුදුවත් හම් වෙනවා චන්ද්‍රිකත් ඉන්නවා. එතකොට ඔහෙන් කෝඩිනේට් වෙච්චාම ලේසි මේ ඒක ඊට පස්සේ අයිරින්ට දාන්න ඕනේ. එතකොට ඔයාලට තියෙනවා කෝඩිනේට් කරන්න ටෙලිෆෝන් කෝල්ස් තුනයි කරන්න වෙන්නේ. හරි. එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. තෙරුවන් සරණයි මෙල්බන් නගරේට තෙරුවන් සරණයි. දැන් එන අපි මේ ධර්ම සාකච්ඡාවේ <clears throat> නිමාව සටහන් කරමින් එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එත්තාවතා ච කම්මේහි සම්බත